බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා කරුණාව සහ මෛත්‍රිය දෙකේ වෙනස කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙලා ඉන්න පුද්ගලයාව ඒ දුකෙන් මුදවන්නට පීඩාවෙන් මුදවා ගන්නට දරන කැමැත්ත සහ ඒ සඳහා වෑයම් කරන ගතිය. මෛත්‍රිය කියලා කියන්නේ පුද්ගලයන් සුවපත්ව පවත්වන්නට සුවපත්ව පවත්වන එක එක කාරණය දුකටපත් වෙච්ච කෙනා දුකින් මුදවන එක තවත් කාරණයක්. එතන සුවපත්ව පැවැත්වීම කියන එකට යම් කැමැත්තක් ඒ සඳහා යම් උත්සාහයක් මනසේ ගොඩනගෙනවන ඒක මෙත්තාව. දුකටපත් වෙච්ච කෙනා දුකින් මුදවා ගන්න. එතන දුකින් මුදෙවෙන් පස්සෙත් එයා සුවයට තමයිපත් වෙන්නේ. හැබැයි දැනට ඒ තනත්තා ඉන්නේ දුකෙහි. ඒ දුක තමන් දකිනවා. දකිනකොට ඒකෙන් ගලවා ගන්නට කැමැත්ත ඇති වෙනවා උනන්දුව ඇති වෙනවා. ඒක කරුණාව.